ඊළඟට තව ප්‍රශ්න අහන්න පුළුවන් කාල වේලාව තව ටිකක් තියෙනවා බුද්ධික රන්ද මහත්තයා අවසරයි හඳුරන්නේ අද මාතෘකාවට කෙලින්ම අදාළ නැති ප්‍රශ්නයක් අහන්නේ මේ පාරමිතා වල තියෙනවා වීර්ය පාරමිතාවයි අදිෂ්ඨාන පාරමිතාවයි කියලා. මේ දෙක බොහෝ දුරට එක වගේ තමයි දැනෙන්නේ. අනේ හම්බුනේ මේ දෙක අතර මේ වෙනස කොහොමද ඇති කරගන්නේ කියන එක සහ අත්‍යවශ්‍යම නම් දැන් එක ගත්තොතින් එක ජාතක කතාවක් ඒ ජාතක කතාවේ එකකට අදාළ නම් ඒක අනිත් එකටත් අදාළයි වගේ. කොහොමද අපි ඒක වෙන් කරගන්නේ හම්තරේ? දැන් ඇත්තටම ಗುಣධර්ම වල තියෙනවා එකකට එකක් අන්‍යෝන්‍ය සම්බන්ධ වෙච්ච ගතියක්. ඒ නිසා අපිට ಗುಣධර්ම පැහැදිලිව කඩලා වෙන් කරන්න අමාරුයි. ඒ ඒ ප්‍රශ්න තමයි උතන තියෙන්නේ. නමුත් අපිට ධර්ම හැටියට වෙනම ගත්තහම වෙන්කොට හඳුනා ගන්න ගැටලුවක් නැහැ. වීරය කියලා කියන්නේ යම් පරමාර්ථයක් සාධනය කරගන්නට අවශ්‍ය කායික මානසික උත්සාහය. එතකොට මේ වීරය ක්‍රම තුනකින් ඇති වෙනවා. ආරම්භක ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු කියලා. ආරම්භක ධාතු කියලා කියන්නේ යමක් පටන් ගන්න තියෙන වීර්යය. නික්කම ධාතු කියලා කියන්නේ ඒ පටන්ගත්තු දේ පවත්වාගෙන යන්නට තියෙන වීර්යය. පරක්කම ධාතු කියලා කියන්නේ කොතෙක් බාධකාවත් ඒ සියලු බාධක මැඩගෙන Tamanගේ අභිමතාර්ථය සඵල වෙන තෙක්ම නොනවත්වා වීර්ය කරන්නට පුළුවන් හැකියාව තමයි පරක්කම ධාතු කියලා කියන්නේ. එතකොට දැන් බුද්ධික මහත්මයා අහුවා වගේ අදිෂ්ඨානය කියන තැනත් අන්න ඒ පරක්කම ධාතුව ඍජුවම ක්‍රියාත්මක වෙනවා. අදිෂ්ඨානයේදී පරක්කම ධාතුව තමයි බලවත් කරන්නේ. එතකොට ආරම්භක ධාතු, නික්කම ධාතුත් එහි තියෙන්න ඕන. ඒ කියන්නේ පටන් ගත්තේ නැත්නම් අපිට කාර්යයක් කරන්න බෑනේ. පටන් ගැනීම සහ පවත්වාගෙන යාම තියෙන්න ඕන. හැබැයි අදිෂ්ඨානයේදී බලවත් කරන්නේ අර පරක්කම ධාතුව. ඒ කියන්නේ මොන බාධකාවක් මේක කරලා මිසක් නවතින්නේ නැහැ කියන ඒ ඒ ඒ ස්වභාවය. එතකොට තවත් අපි අදිෂ්ඨානය කියලා හඳුන්වනවා ප්‍රධාන වශයෙන් දැන් වීරයට අදිෂ්ඨානය කියන්නේ වීරය නොවේයි කියලා හඳුනා ගන්නට අපට පුළුවන් පහසුම තැන තමයි දැන් මේ මේ කාර්ය සිද්ධ වෙන්නේ මනසින් කරන මෙහෙයවීමක් මත. ඒ කියන්නේ මේ මනස මෙහෙවන්නට අවශ්‍ය ජවය තමයි වීර්ය කියලා කියන්නේ. ඒ මනස මෙහෙवला ඒ අදාළ කාර්ය සඵලත්වයට පමන වීම තමයි අදිෂ්ඨානය තුල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අපි ඔය සත්‍යක්‍රියාවක් එහෙම කරනකොට අපි කරන්නේ අපි කරපු කුසලය සත්‍යවාදීව සිහිපත් කරලා ඒ සත්‍යයත් ඒ කුසලයත් මතු කරලා මනසින් ඒ අදාළ ක්‍රියාව සිද්ධ වෙන්නට මානසික මෙහෙයවීමක් කරන්න. එතකොට මේ මානසික මෙහෙයවීම එක්කලා තමයි අර කාර්ය සඵලත්වයටපත් වෙන්නේ. එතකොට ඒක අපිට වර්තමානයේ මේ මොහොතේම ඒ ඒ කාර්යයට මානසික බලපෑමක් ඇති කරන්නට පුළුවන්. දැන් වැස්ස වහින්න ඕන කියලා හිතනවා නම් ඒ එක නම් අපේ අදිෂ්ඨානය. එතකොට වර්ෂාව ජනිත වෙන්න, වලාකුළු ඒක රාශී වෙන්න, ඝනීභවණය වෙන්නට, ඒ අදාළ ක්‍රියාවලිය සඵල වෙන්නටයි අපේ මානසික මෙහෙයුම සිද්ධ කරන්නේ. ඒකයි අදිෂ්ඨානයේදී සිද්ධ වෙන්නේ. එතකොට අපිට ඒ අදිෂ්ඨානය අනාගත ඉලක්කයක් වෙනුවෙනුත් කරන්න පුළුවන්. දැන් අභිඥාව දියුණු කරපු කෙනෙකුට තේජෝ ශක්තිය, තේජෝ සමාපත්තියට සමවැදිලා අදිෂ්ඨානයක් කරන්නට පුළුවන් අසවල් වෙලාවේ. අසවල් වෙලාවේ මෙතන ගිනි ගන්නට. එතකොට තමන් දැන් අපි හිතමු ආනන්ද හාමුදුරුව පිරිනොම් පාලා උන්වහන්සේ ආකාශයේදීම තමන්ගේ ශරීරය ආදාහණය වෙන්නට සැලැස්සුවා. ඒ කොහොමද පිරිනොම් පාන්න කලින් තමයි අදිෂ්ඨානය කරන්නේ. දැන් මේ මේ පිරිනොම් පානවත් එක්කම මේ පංචස්කන්ධයෙහි තේජෝ ශක්තිය උත්සන්න වෙනවා. උත්සන්න වෙලා සම්පූර්ණ මේක දැවිලා අලු වෙලා යනවා. එතකොට ඒ විදිහට අනාගතයේ යමක් ක්‍රියාත්මක වෙන්නට චිත්ත අදිෂ්ඨානයක් පවත්නවා. එතකොට එතන දැන් උන්වහන්සේ පිරිනිවන් පානකොට සිත නිරුද්ධ වෙනවා සිත නිරුද්ධ වුණාට අර සිතින් ගොඩනගපු ශක්තිය තමයි අර ක්‍රියාත්මක වෙන්නේ එතනදී අර ගින්න දැල් වෙන්නට එතකොට මේ විදිහට වර්තමාන කාරණයක් හෝ අනාගත කාරණයක් පිළිබඳව අපට අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. අපි හිතමු දැන් මහබෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම මගේ ශරීරයේ ලේ මස් වියලී යනවා නම් වියලී ගියාවේ ඇට නහර සමපමණක් ඉතිරි වෙනවා නම් ඉතුරු වුණාවේ බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ. දැන් ඒ එතන එතනත් අර අනාගත ඉලක්කයක් සඳහා සිත මෙහෙවනවා. එතනදි වඩා අපට ප්‍රකටව පෙනෙනවා අර පරක්කම ධාතුව. ඒකනේ ඒක චතුරංග සමන්නාගත වීරයයි කියලා හඳුන්වන්නේ. ඒ අදිෂ්ඨාණයට වීරයක් තියෙන්න ඕන. වීරයක් නැත්නම් අපිට අදිෂ්ඨානයක් සම්පූර්ණ කරගන්නට බෑ. මොකද එතනදී අනිවාර්යෙන්ම අනාගත ඉලක්කයක් සපුරා ගැනීමේ අදිෂ්ඨානයක් නම් එතනදී අර පරක්කම ධාතු සංඛ්‍යාත වීරය වඩා ප්‍රබල වෙනවා. අර සිත මෙහෙवला යම්කිසි භෞතික දෙයකට බලපෑම් කිරීම වගේ අදිෂ්ඨානයකදී අපිට එච්චර ලොකු වීරයක් ප්‍රකට වෙන්නේ නැහැ. එතන වීර නෙමේ එතන බලවත් වෙන්නේ සිතයි බලවත් වෙන්නේ. හැබැයි අපි මානසිකව ජයගත යුතු කෙලස් ප්‍රහාණය කරනවා වගේ ඇබ්බැහියකින් මිදෙනවා වගේ ඒ වගේ අදිෂ්ඨානයකදී අපිට අර පරක්කම ධාතු සංඛ්‍යාත වීර්‍ය ඊටාම වැදගත් කාරණයක් වෙනවා. ඉතින් ඒ නිසා අදිෂ්ඨානයේදී ඇතම් තැනක සිත ප්‍රබල වෙනවා. ඇතම් තැනක ඒ සිතේ ක්‍රියාකාරීත්වයට වීර්‍ය ප්‍රබල විදිහට දායක වෙනවා. එතකොට මේ දෙක දෙකක් එකක් නෙමෙයි නමුත් එකකට එකක් බද්ධ වෙලා තියෙන වෙන් කල නොහැකි මට්ටමින් ක්‍රියාත්මක වෙන විශේෂ ගුණාංග දෙකක්. පැහැදිලි වුණාද ඒක? එහෙමයි හඳුරන්නේ. අවසරයි.